අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරමු තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරයට ආරම්භ ලැබල දෙන විදිහට මේ දීප්තිගෙන් අවසරයි ස්වාමින් වහන්සේ අද දින කමඨහන් ප්‍රශ්න 11ක් දහම් කරුණක් සහ ප්‍රකාශයක් ලෙස වාර්තා 13ක් ලැබී තිබෙනවා පළවෙනි ප්‍රශ්නය පූජනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. දකුණු යටිපතුලේ ඇනීම වඩාත් තදින් මෙන්ම වම් යටිපතුලේ දැනීම තරමක් අඩු වෙනොත් ඒ අතර හිස් ගතියක්ද සමහර විට වාතයේ වැදීම වැනි සැහැල්ලු ගතියක්ද දැනෙමින් සක්මන් භාවනාව සිදු කරන්නෙමි. තද ගතිය දැනෙන්නේ ලේ වකය පණු ගුලියක් නලියන ආකාරයට. ඒ අතර පශ්චාත්තාප වීමද සමහර අය දුටු විට ඔවුන් ගැන සිතුවිලි සිතුවිලිද ශබ්ද හා සුවඳවල් ඔස්සේ සිතුවිලිද සමහර ආසා ඇති ධර්ම කරුණුද මම මේ කරන්නේ හොඳ වැඩක් නේද පෙරපින් මතුවීමක් නේද යන උඩඟු සිතුවිලිද පැන නැවත යයි සමහර ඒවා ඔස්සේ ප්‍රපංච නැවත යටිපතුලේ දැනීමෙන් අවදි සියල්ලම යම් අතීත මතක බවත් මනාප අමනාප ලෙස ගත් හේතුවෙන් ඉබේම එන සිතුවිලි පමණක් බවත් හැඟුනි. පැය 24ම සතිමත් වීමි. එපමණක්ම කල යුතු බව සිතුනි. වෙන විකල්පයක් නැත. ඒ සියල්ලම අතීත සිතුවිලි පමණය. මම මේ මොහොතේ දැනෙන සංවේදනය සමග පමණක් සිටිය යුතුය. මේ මොහොතේ හිත සැබවින්ම අහිංසකය. කලාතුරකින් හෝ මේ මොහොත සහ එහි අහිංසක භාවය වැටහීමට වාසනාවන්ත වීම පිළිබඳ සැනසුම් සතුටක් දැනේ. පර්යංක භාවනාව. ශරීරයේ උඩ කොටසේ ආනාපාණයට සතිමත් වෙමි. සමහර විට ශරීරයේ පැවැත්ම පිළිබඳ අවදිමත් වෙමි. විටක මේ දෙකම මාරුවෙන් මාරුවට එකම අවස්ථාවේ සිදුවේ. ගැඹුරු නිශ්ශබ්දතාවයකට සිත යැවේ. ඒ තුලින් සියල්ල බලා සිටිමි. එය ප්‍රනීතය. වෙනදා මාහට තිබූ සිතුවිලි බර හා වෙහෙස දැන් නැත. එසේ හැඟෙන්නේ ඒ ගැඹුරු නිහඬතාවයෙන් පසුවය. සමහර විට සිතුවිලි පැන නැවත නැති සමහර මා මූණ දීමට අකමැති සිතුවිලි වලට එම සිතුවිලි පහව යනකම් මුහුණ දෙමි. එම සිතුවිල්ලද යැවේ. සමහර සිතුවිලි ප්‍රපංච වීම සිදුවේ. ඒ බව දැනී නැවත සතිමත් වෙමි. ගැඹුරු නිහඬතාවය තුල නිරන්තර අභ්‍යන්තර රැහැයි නාදයක් පවතී. එය මා තුලින්ම පැන නගින්නක් වැන්න. කරදරයක් නැත. කුඩා විදුලි බුබුලක් අති ප්‍රබල වේගයෙන් පත්තු වී නිවෙනවා මෙන් කම්පනයක් දැනේ. බොහෝ වේලාවක් එසේ සිටිනවා මෙනි. තද ගැස්මක් විටින් විට දැනේ. අවසානයේදීද පර්යංකයේ මා ඉන්නේ එම අවදියෙන් බව වැටහි. පෙරේදා සවස සිට සිතේ අවදිය අඩුය. සතිමත් වීමට නොහැකියාවක් මෙනි. කොතෙක් තැත් කළද පූර්ණ නිහඬියාවට නොයෑමේ ඒ ගැන සිත තැවුනි. කනගාටු සිතුවිලි පැමුණිනි. සිත අකර්මණ්‍ය වූ බව වැටහුණි. ඔබ වහන්සේගේ ධර්ම දේශනයක ඇසූ පොලියානා සිහියට ආ අතර බලෙන් සතුටක් මවා ගතිමි. සිනාවක්ද ගතිමි. එවිට යම් සතුටක් දැනුනි. මේ ආත්මයේම නිවන් දැකීමට හදිසියක් ඇති බව දැනුනි. එය අතහැරීමට සිතුනි. සිතුනද අතහැරීමට ලෝභ සිතුනි. අපාය බය ආවේය. නැවත මේකද කරදරයක් බව වැටහි අපායට යමි. සියලු දෙන ශාරීරික වේදනාද ඉවසමි. මේ ආත්මයේ බුදුහාමුදුරෝ කිව් විදියට සතිය වඩමි. සිටුවෙමි. ඒත් යම් බරක් හිතේ තිබුණි. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු එයද ඉවත් විනි. ඉන්පසු මා පරයන්කේ නොහැකි නොහැකි වූ වාට කම් නැහැ යයි සිතා එදිනෙදා ක්‍රියාකාරකම් වල සිතේ කතාව බලමින් සතිමත් වීමි. වැඩි කළෙමි. එවිට සිත මගේ නොවන බවත් එහි කාර්ය මාහට පාලනය කළ නොහැකි බවත් සියල්ලම අකම්පිතව බලා සිටිය යුතු බව පමණක් වැටහුණි. මා සතිය වඩන ආකාරය ගැන මා යොමු යුතු දිශාව පෙන්වන මෙන් උතුම් ආර්යයන් වහන්සේගෙන් ගෞරවපූර්වකව විමසමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආර්යයන් වහන්සේද මාර්යයන් වහන්සේද කියලා. ආදී කිව්වම මා කියන වචනයක් ඇයි. මුතු මා මුතු මාරයන් වහන්සේ. ඒකත් සමානයි. අකේසනන්තේ රචනයේ තේමාවක් නැහැ. ඇත්ත ලියලා තියෙන්නේ. වෙච්ච දේ ලියන්න ගියාම අන්තිමට ගොනුවක් නැහැ. මොකද්ද කියන්න හදන්නේ කියලා. ඉතින් මේක දිහා බලන්න ඉන්න පුළුවන් වෙච්ච එකේ අර්ථයක් තියෙනවද නැද්ද කියලා වෙනම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් බැලුවොත් තමයි මේ පේන්නේ පේන කිසිම දෙයක තේමාවක්වත් හරයක්වත් පාලනය කර හැකි තත්යක්වත් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් තත්යක්වත් නැහැ. ඉතින් බලන්න ඉඳිල්ලම බංකොලොත් වීමක් ඉච්ඡා බංගත්වයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම ඒක ඉදිරිපත් කරන සබාවක් ලැබෙන එක. ඉදිරිපත් කරන අහන්න කෙනෙක් ලැබෙන එක තමයි සාසනය කියන්නේ. ඔයින් පිට ඔක්කොම දේවල් පුස්තකාලවල තියෙනවා. මේක නෑ. කාටද වෙච්ච දේ ඇත්ත හැටියට ලියුවොත් කිසිම ගුණාවක් නෑ. කිසිම තේමාවක් නෑ. කිසිම හරපද්ධතියක් නෑ. කිසිම ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නෑ. ඒක හදන්න ගිය ගම තණ්හා මාන දිටියෙනවා. ඉතින් මේක අපිත් එක්ක බෙදාගත්තාම පේනවා කාටද මේ ඊට වෙනස් කියන්න මේට වෙනස් කියන්න කවුරක්වත් නැහැ ලෝකේ. ඕකම තමයි තියෙන්නේ. ඉතින් අපි මේකම දැක දැක ඔය පැමිණි දුක් පැණි රහයි කියලා වෙනමම කතාවක් හදාගන්න. මොන දේ කෙරුවත් ඔయిత වෙඩියම් පැගිරි. අපි හදලා ගත්තත් ජයගත්තත් පරිසුනත් ඔయిత වෙඩිය පැගිරි. ඔය තියෙන එක බලාගෙන ඉන්නකොට සැකයක් එනවා ප්‍රතිපදාව කියන්නේ මේකද? බුද්ධ ශාසනය කියන්නේ මේකද? බුද්ධ ධම්ම සංඝ කියන්නේ මේකද කියලා සැකයක් එනවා. සැක හැර දැනගත්ත දවසට සෝවාන් වෙනවා. ඕකමයි වෙන මොකක්වත්ම නැහැ. ඕක දිහා සාදරව බලන්න බැරිද? ඔය කෙනහිල්ලෙන් පැංගිරි ගතියෙන් අමු අඹේ දි තම දුංගාලා ඉදලා කනවා වගේ නැතුව ඉදිච්ච ගෙඩියක් විදිහට මේකයි ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. ඔතන ගැලවමක් නැහැ. ආර්යයන් වහන්සේ නමකට පත්වනත් ගැලවමක් නැකෝ බාර ගන්නවා එදාට. පැමිණි දුක් පැණිටහයි. එතකොට ඉවරයි. කවුරු මේක විසඳලා දෙන්නද කාට කියන්නද? ඒ ඔක්කොමලත් ඉන්නේ එකම තැන. අනිකොල පිළියම් හොයනවා. ඒ මිනිස්සු නිසා තද අමාරු පැටලා ඉන්නවා. අපිට නෑ පිළියම් හැවිල්ලක්. මේ බාරගත්තා. ඉතින් හුඟ දෙනෙක් හිටනයි බාර ගැනීම ઈચ્છා බංගත්වයක්, නෝන් දිවීමක්, එහෙම නැත්නම් අතපල්ලේ වැටීමක් කියලා. ඕනම කෙනෙකුට බාර ගන්න පුළුවන්. බාර නොගන්නා තාකල් පුතජන වෙනවා. බාරගත්ත දවසේ ඕකට තමයි පළවෙනි ආර්ය සත්‍ය කියලා දාලා තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ කියන වචනයට ආර්ය සත්‍ය එකතු වෙච්ච ගමන් සම්නික්‍රම රත්තරම් පාට වෙනවා. ඒ නිසා බුදුජානක සඳහන් කළ දෙනවා මාර්ග මේ දුක නම් ඇත්තටම වේදනාකාරී. නමුත් මේක ආර්ය සත්‍ය බව දැනගැනීම විතර සැප මුළු මනුස්ස ජීවිතේටම නැහැ කියලා. මේකමයි ආර්ය සත්‍ය කියලා දැනගැනීම තරම් උත්කෘෂ්ඨ දැනුමක් මනුස්ස ජීවිතේම නැහැ. ඉතින් අපි මේක තියාගෙන වරක ගොරවනවා නියවනවා ප්‍රතික්ෂේප කරන්න හදනවා වරින් වර ඉඳලා පිළිගන්නවා. ඉතින් මේ දෙකේ හැපි හැපි යන්නේ අපි පිළිගත්ත දවසේ ආර්ය භූමියට වැළෙනවා. ඒ නිසා ඒ සූදානම් ශරීරේ ළඟදී මතුවේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ නිස්සරණ වණය පින්බීමට පැමිණි තුන්වන වතාවයි. ඒ අතර කාලය තුල සතිය වැඩිවීමෙන් හුස්ම දෙස සුළු වේලාවක් අවධානය යොමු කර හෝ නොකරම හිස් අවකාශයක් වැනි තැනට පැමිණිය හැක. ඒ අවකාශය තුල අවධානයෙන් සිහියෙන් සිටිමි. බාහිර අරමුණු ආවත් හඳුනා ගනිමි. ඔබ වහන්සේ මීට පෙර ඔය තැන සිය දහස් වාරයක් සිටින්න යයි මට පවසා ඇත. දැන් මම සක්මන් භාවනාවද කැමැත්තෙන් කරමි. පාදය පොළවේ ස්පර්ශ වන තැනටම අවධානය යොමු කරමින් සක්මන් කරන විට බාහිර අරමුණු එන්නේ ඊටාම අඩුවෙනි. ඒ නිසා මේ සමත අවස්ථාවක් දැයි කියා මට සිතේ. එකම අරමුණේ සතිය දිගටම පිහිටන නිසා එසේ සිතේ. ස්වාමින් වහන්ස මේ සක්මන විදර්ශනාවක් ලෙසට කරන ආකාරයත් සක්මන් භාවනාවෙන්ම නිවන ලබාගත හැකිද යන්නත් මට පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය සමහරලාට දැනට කෙරෙන්නෙම විදර්ශනා වෙන්න ඇති. නමුත් බලන්නේ කෙනහිලි ස්වරූපෙන් නම් බලන්නේ පැංගිරි ස්වරූපෙන් නම් ඉතියේ සමතයක් වෙන්නෙත් නැහැ විපස්සනාක් වෙන්නෙත් නැහැ. ඔය වෙන දේ Taman දැනුන්ට බාධාවක් නැත්තම් මත්තර කරදර අති අනාගත කරදරයක් නැත්තම් කරුණාකර සාදරෙන් කරන්න. ඒතකොට Taman ඉහළට යනවා. ආර්යත්වයටපත් වෙනවා. දැන් මේක කරන ගමන් කෙනහිලි එහෙම නැත්තම් කනපින්දා. ඒක තමයි පෞල් කරනවා කියන්නේ. පවුල් කරනවා කියන්නේ තොච්චරම තමයි. ඒ නිසා එක්කෝ කරනවා නම් මේක සතුටින් කරපන්. එහෙම නැත්නම් කරපන්. ආයෙ වෙලමුණා කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දින පාන්දර පරයන්කේදී සිදු වූ දෙයක් දැන්වීමට අවසරයි. නොතේරෙන තැනක සිට තේරුණ තැනකට පැමිණි අවස්ථාවකි. මම එක් තේරුණ තැනකට බැස ගැනීමකි. එවිටම පොඩි තිගැස්මකින් හොඳ තේරුමක් සහිත පිබිදීමකි නොහොත් අවදියකි. මෙම අවස්ථාව ස්ථීරවම දෙපැත්තකින් සිට පැමිණි බවට දුටු බවත් නොතේරෙන තැන මම නැති බවත් හොඳටම පැහැදිලිය. සිදුවීම මතක බවටත් විස්තර කර කීමට අපහසු බව දැනුණත් වැඩි ගණනක් නොගත්තත් කාලය ගත වෙමින් යන විට සිතුවිලි වලින් ප්‍රපංච වන බව දැක්ක නිසා එනම් ඊයේ හවස ඔබ වහන්සේට මේ බව දැන් වූ වගයි. ස්වාමින් වහන්ස දැක්ක දෙය, දැනුණ දෙය, වැටහුණ දෙය එකම ෂණයකට අතරක් නැතිවම සිදු වූ සිදු වුනි. ඊ වැටහුනි. පසු හැම පර්යංකයක්ම සියුම් දැනීම් ඇති පණ ඇති පිළිමයකි. මුළු ශරීරය පුරාම කටු අනින වෝම් වන ස්වභාවයකි. විනාඩි 45ක් 50ක් පමණ සිටී. පසුව නැගිට යාමට සිතක් පහළ වේ. නිහඬව සිත නැවත ඇවිස්සේ. තැන්පත් වේ. දැනට කායික දුක අඩු බව වැටහි. පෙරට වඩා. ස්වාමින් වහන්සේ සිතේ ස්වභාවය සතියෙන් හඳුනා ගනිමින් සිටී. නචකින්චි ලෝකේ උපාදයති. දැනේ. උත්සාහයකි. නිරීක්ෂණය සතියටම බාර කරමි. ඔබ වහන්සේගෙන් තව දුරටත් පෙරමකට ගෞරවයෙන් නිහතමානීව උපකාර පතමි. තෙරුවන් සරණයි. ඔය මේ වගේ තේරුමක් ඇත්තන්ට යනවා තේරුමක් නැත්තන්ට යනවා දන්නා තැනට යනවා නොදන්න තැනට යනවා ඉතින් මේ දෙකේ බටහිර මානසික විද්‍යාව කියන නොදන්න තැන යටිහිත දන්න දේ සාමාන්‍ය හිත කිය. ඉතින් ඒ නිසා වර එක යටිහිතට අවදි වෙන්න පුළුවන් කියන එක තමයි ඒ භාවනාවකින් ආධ්‍යාත්මයෙන් කරන්නේ. මුගක් වෙලාවට යටිහිත අපි දැකලම නැහැ මරණකම දකින්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ උඩ මතු පිට කෑල්ල විතරයි. ඒක නැත්තම් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙම් දැන් මේ විතිකම කෙලෙස් හිතේ අනුසය මට්ටම දකින්නේ දැක්කට පස්සේ ඒකෙන් මේකට එනවා මේකෙන් ඒකට එනවා මම කවුරුත් කරන දෙයක්ද එහෙම නැත්නම් කොයි එකද හොඳ කොයි එකද හිතසුවද අල්සන්නේ කොයි එකද අර්ථචර්යාව සලසන්නේ කියලා හිතා ගන්නවත් මනසට බෑ ඒ මේක නිින්දකට යනවා නිින්දෙන් අවදි වෙනවා වගේ මාරුවක් වෙනවා අනේ මාරු වෙන හැම වෙලාවෙදීම අවදි වුණාට පස්සේ තමයි දැනගන්නේ ඉඳලා තියෙන විවේකයක් කියලා ඒකේ ਸਰවඥයන් සඳහන් කරන මේ අවදිය අවිස්සීවේදී වෙලා තමයි ඉඳලා දන්නේ ඊට ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ අවිස්සිච්ච නැති තැනක එහෙම නැත්නම් විවේක තැනක ඉතින් පුළුවන් ද කියලා අහනවා කෙනෙකුට අවදි වෙච්ච ගමන් අවදි වෙච්ච එකට ස්තුති කරලා මොකද ඒක නිසා දන්නවනේ හිතිය විවේකයක් කියලා ඒතන් සන්තන් ඒතන් පණීතන් ඇද්දන් උපේක්ඛා කියලා ආයෙසරයක් අර හිටපු විවේකයට යන. ඔම යනකොට කවදා හරි විවේකයේ ඉන්නකොට විවේකයේ ඉන්න බව තේරෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට නිින්ද ගියාට පස්සේ මම දැන් නිින්දේ ඉන්නවා කියලා දැනගන්නවා වගේ. ඒක ව්‍යාකරණ අනුකූල නෑ. නැත්නම් ඒක තමයි ආධ්‍යාත්මික කියන්නේ. ඒ නිසා මේ කාලොස් කැස්ටනීඩා එහෙම සඳහන් කළ තියෙන ගෝත්‍රික ජනතාව ඒ කට්ටිය ඉන්නේ දකුණු ඇමරිකාව. ආජෙන්ටිනා නෙවෙයි මෙක්සිකෝ පැත්තේ ඒ ගෝත්‍රේ නායකයා තෝරන්නේ හීනෙට අවදි වෙන්න පුළුවන් කෙනාට විතරයි. එයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මට හීනෙදී අවදි වෙන්න පුළුවන්. ඒකෝට එයා සියල්ල දන්නවා. දන්න ටිකක් දන්න නොදන්න ටිකක්. ඒකෝට තේරෙනවා නොදන්න ටික කොච්චර පුංචිද. අන්නර නොදන්න පැත්තේ තියෙන දැනුම ඒක විශ්වගත දැනුමක්. ඉතින් ඒක හැබැයි මට අයිති නෑ. ඒ දැනුම සීමා රහිතයි. මගේ කියා ගන්න බෑ. මම කියා ගන්න බෑ. මගේ ආත්මේ කර ගන්න බෑ. ඉතින් ඊට වැඩිය අපි අර දන්න පුංචාල් ළඟනේ මේක මම මේක මගේ මේ ආත්මේ කියාගන්න කියාගන්න අපි අර මේ විශාල දැනුමට වෛර කිරීමක් කරනවා. ඒකට කියනවා මේ නොදැනීමට කරන වෛරයට fear of unknown කියලා. ඒකටම කියනවා fear of freedom කියලා. අපේ විවේකයට අපි පුදුම ද්වේෂයි. අර දන්න රාජ්‍ය රජ වෙලා නටන්න හැදුවට වැඩ ගැයලා තියෙන නොදන්න තැන අපි ඒකට නිකම්ම බයක් ඇති කරන තමයි ඉපදිලා තියෙන්නේ. ඒ බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ බයෙන් තමයි මැරෙන්නේ. නිසා මම කියන්නේ කවුද කියලා කවුරුත් දැනගෙන මැරෙන්නේ නැහැ. මොකද අර නොදන්නා ශේෂ්ත්‍රයට පිරිත් නූල් ගැට ගන්න පුරුදු වෙලා. නොදන්නා ශේෂ්ත්‍රයට ඇප නූල් දාන්න පුරුදු වෙලා. නොදන්නා ශේෂ්ත්‍රයට පඳුරු අයින් කරන්න පුරුදු වෙලා. අනේ වණී වනසිව්පාකටවත් මෙහෙම කරදරයක්වත් නොවේවා කියලා ඒ නොදන්නකමට වෛර කරන එක තමයි ඒකම තමයි වවාගෙන කන්නේ බුත් ආගමේ. කොයි ආගමෙන්ද ඒක වවගනගන්නේ? මනුෂ්‍යගේ තියෙන මේ නොදන්න කමට බය. බුදුජානක කියන සද්ධාවෙන් ඵලයන් උතෙන්න වෙන දෙයක් වුණා වේ කියලා. ලොකු සාංචිනකොට කියන ඔන්න එන්නේ මෙන්න ගිනි අඟුරක් වෙච්චා කියලා ඔකට ඵලයක්. මේ ගිහිගේ අතැල්ලා නැවිල්ලා ඉන්නේ ඔක්කොම අතැල්ලා දින ඔකට ඵලයක් කියලා. යන්න දෙන්නේ නැහැ. යන්න අමාරුයි. ඒක හරියට කාන්දමක පොසිටිව් පොසිටිව් එකතු කරන්න හදනවා. විකර්ෂණයක් තියෙනවා. ඉතින් මේකට සූදානම් වෙන්න මේකට එළඹ එළඹ නැත්නම් ඒ කියන්නේ සූදානම් ශරීරය හදාගන්න මොන්න තරම් වෙනසක් අපේ ඇතුලේ වෙන්න ඕන. අපි මෙතෙක් ප්‍රතික්ෂේප කරපු හැම දෙයකටම ප්‍රේම කරන්න වෙනවා. අපි මෙතෙක් ප්‍රේම කරපු සියල්ලම අපිට දුක දීපතයක් විදිහට තේරුම් ගන්න වෙනවා. ඒකයි ඔය දෙදා විතක්ක සූත්‍රයේදී බුදුසසුනේ පෙන්වන්නේ යමෙක් සැපක් කියලා හිතුවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකක්. යමක් දුකක් කියලා ප්‍රතික්ෂේප කරා නම් ඒක තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ කිය අපිට පුළුවන් ද අපි මේ ප්‍රතික්ෂේප කරපු දේ මගේ රුචිකත්වය මගේ ඇබ්බැහිය මගේ සංසාරගත පුරුද්ද මම වඩාගෙන ආපු දේවල් පැත්තක තියලා අලුතෙන් උපදින්න. ඒකට කියනවා born again buddhist කියලා මං කියන්නේ. නැවත උපදිනවා. උපදින්නේ මෙතෙක් ප්‍රතික්ෂේප කරපු සියල්ල බාර ගන්න. මෙතෙක් බදාගෙන හිටපු සියල්ලම හන විකයක් කියලා පැත්තක දාන්න. මොකක්වත් වෙන්නේ නැහැ. තිරියන් වීමක් විතරක් වෙනවා. ඉතින් ඒකත් මේ වගේ වැඩමුළුවකින් දෙන්න පුළුවන් බැරිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒකට අවශ්‍ය කරන වාතාවරණය දෙන්න පුළුවන් වරින් වර ඒ මට්ටමට යනවා. ඉතින් ඒකට අපි කොච්චර වෛර කරනවද කියන එක බැලුවොත් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නොදන්නා ශේෂ්ත්‍රයට වෛර කිරීම හරහා ඒකට අවදි වෙන්න බැරි වෙනවා. ඒක නිසා ඒ කවදා හරි ඔක වෙයි. ඒක ක්‍රමයක් නැහැ. ඒක අනිවාර්යම හම්බයක්. අනිවාර්යම තමයි විතරමයි එකේ ඉන්නේ. කිසි කෙනෙකුගේ සරණක් පිටක් නැහැ. අන්න එදාට දොර ඇරෙයි. අපි ඒකන් තට්ටු කර කර හිටියත් වටනවා. තට්ටු කරන්නාට දොර ඇරේ අඬන්නාට කිරියරේ මොකද්ද දාත් එක කමයිලක මතක දුන්නා ඒක එන්නේ මේ වෙලාවේදී. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මෙම දින කීපය පුරාවටම සතිමත් වීමේදී මා ලැබූ අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේට කරුණු ඉදිරිපත් කර කමඨහන් පිරිසිදු කරගත් යෝගාවචරියක් වෙමි. සක්මන් භාවනාව. අද උදෑසන සක්මන් කිරීමේදී වම දකුණ මූලික කමඨාන ලෙසගෙන වැලිමලුවේ වාර කිහිපයක් පියවර තබන විට পায় පොළවට පතිතවන මොහොතේම ඇතිවන නැතිවන බවක් දැනුණු අතර ඉක්මනින්ම සිත සතිමත් විය. තව දුරටත් සක්මන් කරන විට සිතේ කිසිදු සිතුවිල්ලක් ඇති නො වූ අතර මනාප හෝ අමනාප බවකින් තොරව මධ්‍යස්ත සිතින් යුතුව ඇවිද ගිය අතර නිදිමත හෝ කාලය පිළිබඳ කිසිදු හැඟීමක් හෝ දැනීමක් ඇති නොවිය. පරියංක භාවනාව ආනාපාන සතිය මූලික කමඨාන ලෙසගෙන භාවනාව ආරම්භ කළත් ඉක්මනින්ම හුස්ම නොදැනී සිත සතිමත් විය. සිතේ කිසිදු සිතුවිල්ලක් ඇති නොවූ අතර දුහුවිල්ලෙන් වැසුණු පොළවට වැහි බිඳුවක් වැටුණු විට දූවිලි ඇවිසී යන්නාසේ මුළු ශරීරයෙන්ම බිඳි බිඳී යන ධාතු සමූහයක් දක්නට ලැබුණි. කිසිදු මනාප අමනාප බවකින් තොරව සමසිතින් යුතුව මේ දෙස බලා සිටීමේදී නම් ගම් වශයෙන් හැඳින්විය හැකි කිසිවක් මේ තුල නැති බවත් ඇතිවන මොහොතේම නැතිවන බිඳි බිඳී යන ධාතු සමූහයක් පමණක් මේ තුල ඇති බවත් මම මගේ ආත්මය වශයෙන් අල්ලා ගැනීමට කිසිවක්ම නැති බව ප්‍රත්‍යක්ෂ විය. ගෞරවනීය ස්වාමින් වහන්ස. වැරදි ඇතනම් සමාවී කරුණාවෙන් යුතුව භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. ඒ දර්ශනයට ලං වෙන්න ලං වෙන්න උත්සන්න වෙනවා. ලං වෙන්න ලං වෙන්න අසරණ වෙනවා, අනාථ වෙනවා, නන්නත්තර වෙනවා. ඉතින් පුළුවන් ද ගින්නට පැනපු හාව වගේ ওই දර්ශනේ එනකොට ඔකට පණින්න ඩක්කාලා. ඒකට ඉවරයි. ඒකට අර බමුණට ආහාරයක් වෙනවා. සස ජාතකේ වගේ. ඉතින් අපි බලන්න හදන්නේ ඒක එනකොට අපි ඈත් වෙලා ආයසරයක් අර පළපුරුදු නංගම් ගන්න හදනවා. එතකොට මේ මේ සංසිද්ධිය ඇත්තලා යනවා. ඒ නිසා අපි ළඟට ඒක නිතරම එනවා. එන හැම වෙලාවෙම චකිත කරනවා, සැක කරනවා, බය කරනවා, නම් කරනවා. ඒ තාක්කල් ඒක වෙන සංසිද්ධියක්. මේ එන එකට තවත් උත්සන්න වෙලා ආසන්න වෙලා බැලුවොත් අපි ඒකට කියනවා අප්‍රමාද වෙනවා. අපි කියනවා සතිමත් වෙනවා. ඒකට සති වේපුල්ල තත්යක් ඇවිල්ලා තියෙනවා. ඉන් එහාට ඊට පස්සේ දෙකක් නෑ ඒක. ඒ ඒක තමයි මම කියන්නේ. ඒක විසිරිච්ච දෙයක්. ගුණයක් එක ඇත්තේ නැහැ. ඒතුන් නඩත්තු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒ ඒ කියන විසිල්ල මම ඉපදෙන්න ඉස්සලා පටන් ගත්ත එකක්. මම මැල්ල ගියට පස්සේ තියෙන එකක්. ඔක මේ මම කියාගත්තට පස්සේ තමයි ඔක නඩත්තු ප්‍රශ්නේ අපිට එන්නේ. ඒ වගේ මේ මේක එමින් යමින් එමින් යමින් ඉන්නකොට තමයි කෙනෙකුට පුරුදු වෙන්නේ එක විලාග මේක ඡන්දෙ දීලා බලමු කියලා. එක වෙලාවකට මේකට පැනලා බලමු කියලා. දෙන්න එනකන් අපි තර්ක මනසක් ඇවිල්ලා නොකරන්න හේතු දක්වනවා. කරලා කරලා කරලා කර්ම ගෙවිච්ච දවසේ කම්මෝගෝචි කාගෝ කියලා පයින්නෝකට නැත්නම් බහිනෝකට බැස්සට පස්සේ දෙකක් නැහැ. ওই සිද්ධිය තමයි ලෝකේ පවතින ධර්මතාවයකේ මම කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ தත්යකට මැරෙන්න ඉස්සලා දැකපු එක උනත් වටිනාකමක් තියෙනවා. තාම අපිට ඒකට පැන ගන්න පුළුවන් ශක්තියක් නැහැ. මේ කාර්යයට අර පීනුම් තටාගේ පිණුම් ගහන්න හදලා තියෙන ඩයිවිං බෝඩ් එකේ කෙළවරට ගිහිල්ලා තෙපුල් ගනිමින් ඉන්නවා. පනින්දෝ නොපනින්දෝ කියලා. ආපහු පනින්න නැතුව අපි කරන්නේ බෝඩ් එක දිගේ බහැලා මහ පොළොවට යනවා මිසක පිම්මක් ගහලා පනින්නේ නැහැ. ඉතින් මේ පනින පිම්ම හරියට මේ රීටිපැනීලක මුදුන්නටම ගිහිල්ලා රීට විසි කරලා බාරකට එහා පැත්තෙන් හැප්පෙන්නේ නැතුව දාගන්නා වගේ දෙමිල්ලක්. එතකොට මෙතෙන්ද ඉහළට උඩ යන්න උදව් කරපු ඉහළටම ගිය රීට පොළොට ඇනලා ඒකෙන් එන වේගෙන් රීට විසි කරගන්නේ නැත්තම් බාරකට එහා පැත්තේ පයින්න බෑ. ඉතින් Tamanට උදව් කරපු සියල්ලම අතාරින්න වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ ওই ධර්මයේ කියලා රැස් කරන දේ තුමට අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. අපි වෙලා දින අපේට අනන්‍යතාවය අතාරින්න කැමති නැහැ. ඒක ඇත්තටම කරන දෙයක් නෙවෙයි. වෙන දේ. නමුත් මෙතෙන් යනකොට ඒක විහිළුවට ලක් වෙනවා. තාමත් වෙ විනිශ්චය වෙලා නැහැ. ඒ නිසා හොඳට හුරුකරනද ඔන්නියමා get set කියාගෙන ඉන්නවා. සැරසෙන් එළවෙන් යා කියනකොට බයි. පොඩ්ඩකට ඉස්සර වෙන්නත් තරගෙන් අවලංගුයි. යා කියන පොඩ්ඩකට ඉස්සලා බැලුවොත් අරකින් අවලංගු. දෙපර බබා හිටියොත් දෙවන්න ඉස්සරහට යනවා. මේ සැරසේ නෙලවෙන් දෙක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඉතින් කොයි වෙලාවෙ ගහයි දන්නේ නැහැ. පයින්ට බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක නම් කාටවත් දෙන්න බෑ. ඒක තමම්ගෙම මේ ඒකට ඉලෙක්ට්‍රික් කියලා කියන්නේ. උනොත් උනා නැත්තන් නෑ. එතනට යනකම් තර්කේ දිනන එතනින් එහාට තර්කේ නෑ. ඒ නිසා බඩ වෙනුවක් ගහලා පයින් එකයි තියෙන්නේ. හොඳ අමුඩි දද කරගෙන ඕන දෙයක් වෙන්න පස්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඉහළ මාලයේ ලනුපැදුරේ සක්මන් කරන විට එක් වටයක් දෙකක් ගමන් කරන විට හිත නිශ්චල වේ. රොබෝවෙක් ගමන් කරනවාසේ ඉබේම සක්මන සිදුවේ. ඒ අතර සිතුවිලි සිතට ගලා එයි. ශබ්ද ඇසේ. සුවඳවල් දැනේ. ඒ සෑම අවස්ථාවකදීම ඉබේටම නිශ්චල වූ සිතට සතිය පිහිටයි. දවසේ අසතිමත් වන අවස්ථාවලදී හැර අනෙක් සෑම විටම හුදකලාව සිටින විට නිශ්චල වූ සිතක් ඇති බව දැනේ. පර්යංක භාවනාව. සක්මණෙන් පසුව පර්යංක භාවනාව ලෙස ආනාපාන සතිය වඩමි. ආරම්භ කරන විටම වාගේ හුස්ම රැල්ල තුනී වී ඊටාම සියුම් තත්වයකට පත්වේ. සිතුවිලි ගලා එයි. ටික වේලාවකට පසුව කය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. අවකාශයේ ඇතිවන දැනීම් රාශියක් ඇත. මෙම දැනීම් නොකඩවා ඇතිවන නැතිවන බව පෙනේ. මෙලෙස විනාඩි 30ක් පමණ ඉන්නට ඇත. කියා සිටේ. එක්වරම තුනී හුස්ම රැල්ලක් දැනුනි. එවිටම ඇස් ඇරුනි. පර්යංකෙන් ඉබේම නැගිටුනි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂහා නිදුක් නිරෝගී සුවය පතමි. ඔය කියන தත්ත්වය ඇත්තරීම නිසා නැති වෙලා යනවද නැගිටපු නිසා නැති වෙලා යනවද නැත්නම් ආයෙසරයක් ඉරියාපත මාරුවෙන් පස්සේ අර தත්ත්වෙට යනවද කියලා. එහෙමනම් ඒක ප්‍රකෘති தත්ත්වයක්. මේ ඇක්සර්ප ගන්න නැති වෙනවා නම් ඒක විකෘති தත්ත්වයක්. නැගිටපු ගන්න නැති වෙනවා නම් විකෘති தත්ත්වයක්. ඒ නිසා මේ සතිය නැත්නම් මේ සමාධිය නැහැ ආනපන හොඳටම සියුම් වෙච්චාම ඇති වෙන මේ විවේකී භාවය ඇසන්නකොට කැඩෙනවද? ඉරියව් වෙනස්කොට කැඩෙනවද කියලා ඉරියාපත සංදිවලදී ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. වැස්ස වෙලාවේ හෝ පායන වෙලාවේ හෝ හුළඟ තියෙන වෙලාවේ ආකාශයට මොනවද වෙනවද කියලා බලන්න. ආකාශය නැති වෙන්නේ නැහැ වලාකුළුවට. අපි කිව්වොත් එහෙම දැන් ආකාශයේ මේ නැති වෙලා කියලා බලාකුළු ආවයි කියලා. ඉතින් ඊයාගේ බොළඳකම තමයි. ඉතින් ආකාශයේ තියෙනවා පොඩ වැහිලා තියෙනවා. ඇද්ද ගැටිල්ලෙන් මේක වැහෙනවා. ඉරියව් මාරුලෙන් වැහෙනවා. නමුත් මේක තියෙනවා කියන හැඟීමෙන් බලන්න ගියොත් පැය 24 මොන ඉරියව්වෙ හිටියත් මොන වෙලාව ආවත් හිතේ තියෙන ඒ අවදි භාවය කිසිම කෙනෙකුට මොන විදිහකට වළක්වන්න බෑ. අපි ඒක ප්‍රතික්ෂේප කිරීමෙන් තමයි අපි මේ දුකටපත් වෙන්නේ. ඒ නිසා නිතරම ඒ දේ තියෙනවා මම ඒක අදහනවා මේ ඇතැලි ඉරියව් මාර්ගිලි පැත්තක තියලා ඒ ඇති කරගත්ත తত্ত্বය දිගටම පවත්වාගෙන යෑමේ නැත්නම් ඉරියාපතේ හරහා සතිය පවත්වාගෙන යෑමේ කටයුත්තට සම්පජඤ්ඤය කියලා කියනවා. එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට උපයංගනල සතිය පැවැත්වීම. අන්න ඒක පුරුදු කරන්න. එතකොට අපිට මීටර් 400 දුවන වෙනුවට 400 වැඩි කිරීම හතර හතර දෙනෙක් විසින් බැට් එක මාරු කර කර දුවන රිලේ රේස් එකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. තනි කෙනා දුවනට වැඩිය. ඉතින් මෙතන මේ තනි කෙනා දුවන කතාවක් තියෙනවා. බැට් එක මාරු වෙන හැටි බලන්න ඇත්ත ගන්නකොට. බැට් එක මාරු වෙන හැටි බලන්න ඉරියව්ව වෙනස් වෙනකොට එහෙම වෙනසක් වෙනවද කියලා බලන්න වෙනසක් වෙනවා කියලා බැලුවොත් වෙනසක් වෙනවා වෙනසක් වෙන්නේ නැහැ කියලා බැලුවොත් වෙන්නේ නැහැ. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සතිමත් ඉඳ ගැනීම පර්යංකයේ ඉඳගෙන ස්වල්ප මොහොතකින් පිම්බීම හැකිලිම සියුම්ව දැනි නොදැනී යයි. මෙලෙස පිම්බීම හැකිලිම නොදැනී ගිය පසු සිත උදර ලාංඡනය තුල පවතී. මෙලෙස උදර ලාංඡනය තුල සිත පවත්වා ගන්නා විට නිින්ද ඒමට යන බව වැටහි වීරිය වැඩි කර උදර ලාංඡනය දැනෙනවා දැනෙනවා ලෙස ඉක්මනින් මෙනෙහි කළෙමි. එවිට නිදිබර බව අඩු වූ විට මෙනෙහි කිරීම නවතා නැවත උදරය තුල සතිමත් විය හැකි විය. එවිට උදරය තද වී පිටුපසට කොන්ද දෙසටම තල්ලු වී ඇලී ඇති ආකාරයක් වැටහිනි. හැකිලීම නිසා මේ తත්වයේ ඇති වූ බවත් එම අවස්ථාවේ මා දැන් දුක් වේදනාවක් විඳිමින් සිටින බවත් අවබෝධ විය. ඒ සමගම සෑම දුක් වේදනාවක්ම සැප වේදනාවකින් අවසන් වන බවට ඔබ වහන්සේ කළ දේශනාවක් මතක් වී සිතට සතුටක් ඇතිවිය. ටික වේලාවක් මෙලෙස සිටින විට බෙල්ලේ පිටුපස දකුණු පැත්තට වන්නට මස් පිඩු තද වී තෙරපි වේදනාවක් හටගත් ආකාරය ප්‍රකට විය. ඉන්පසු ඒ කෙරෙහි අවධානය යොමු වූ අතර එය දැරිය නොහැකි වේදනාවක් නොවන බවත් ඒ කෙරෙහි වූ අමනාපය අකමැත්ත හා ද්වේෂය නිසා එය උග්‍ර වී දැනෙන අයුරුත් වැටහිනි. සතිමත් බව දියුණු කර ගැනීමට අවවාද ලබා දෙන සේක්වා. මේ විතර කරගෙන කරන යනකොට ඔය අද තියෙන ලොකු වේදනාව හෙට වුණට මධ්‍යස්ථ වේදනාවක් වෙනවා. එන්නේ එන්නේ එන්නේ දැරීමේ ශක්තිය වැඩි වෙන එක මොනම විදියකින්වත් යෝගාවචරයට වැටහෙන්නේ නැතුව සිද්ධ වෙන දෙයක්. මේ එකම දේ වෙනවා වගේ පේන්නේ. නමුත් වෙන්න වෙන්න වෙන්දට වැඩි ලොකු වේදනාවක්, වෙන්දට වැඩි සද්දකෝසාවක්, වෙන්දට වැඩි හිතවිලි බාධාවක් දරා සිටීමේ හැකියාව. වෙන අතහැර දාලා නැගිටලා යන එක ඉන්න පුළුවන් කියන ගතිය. ගිහිලා කවදා හෝ මරණ වේදනාව සතියෙන් දරන්න පුළුවන් කියන තැන ආවට පස්සෙන් දවසේ කියනවා සෝවන් වෙන්න. ඒ නිසා දැන් අපි ඉන්නේ ගමනේ. එන්නේ එන්නේ එන්නේ වැඩි දැරීමේ ශක්තියක්, වැඩි ඉවසීමේ ශක්තියක්, වැඩි ප්‍රතිජීවක ශක්තියක් වැඩෙනවා. ඉතින් ඒ අතින් තමයි මනුස්සයා මනින්න පුළුවන්. ඔස්සලගේ මැසෑන්න බැලුව කලබල වෙන මනුස්සයාට රජකම තිය මොනවද දුනත් වැඩක් නැහැ. ඒ කොයි දේ වුණත් නොසැලී දරාගෙන ඉන්න පුළුවන් මනුස්සයට මිනිහා රජ ඔටුන බැලෙන්නේ නැතුණ රජ කෙනෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ දැරීමේ ශක්තිය වැඩෙනවා නම් ඒක මොනම දෙයක් එක්කවත් හෙට්ටු කරන්න යන්න එපා. එහෙමම කරගෙන යන්න කොච්චරද කියනවා Tamanda මේ ප්‍රතිශක්තිය වැඩෙන බව නොදැනුණත් අදහිල්ලෙන් කරගෙන යන්න කියනවා. මොකද එදාට වැඩිච්ච දවස වෙනකොට Taman දෙපැත්තකින් දිනලා ඉවරයි. දැන් සැක කරලා මේ ගැම්ම කඩාගත්තොත් අපරාධ ලැබිච්ච අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ දවසින් දවස දවසින් දවස තරන්න පුළුවන් වේදනාවල වැඩිවීම නෝන්ජල්කමක්වත් අඥාන උපේක්ෂාවක්වත් නෙවෙයි. ප්‍රතිපදායම දිනුවක් වශයෙන් සමාදන් වෙවි වෙවි යන්න අනාගාමි වෙන්න ඕන කියනවා. ඉතින් මේ පිට කවදාකවත් තේරෙන්නේ මේ භාවනා කරනකොට තමන්ගේ වැඩෙන ප්‍රතිශක්තිය, යොසීමේ ශක්තිය හැබැයි අල්ලපු gedara ඉන්න මනුස්සයරි තේරෙනවා. මෙයාට තේරෙන්නේ නැතුනද gedara ඉන්න අනික් මිනිසුන්ට තේරෙනවා. මේ මිනිහා ඉස්සර වගේ නෙවෙයි කරවගෙන කාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ නෝන්ජල්කමකට තමයි දාන්නේ. නෑ බය වෙන්න දෙයක් නෑ බුදුහාමුදුරුවෝ සාදු කියනවනේ. ආර්යනාථලා සාදු කියන නිසා ඒ ප්‍රතිශක්තිය වැඩි වීම මේ වගේ වැස්ස කාලට හොඳ ජොබ් හොඳ හොඳ ජොබ් එක. හයවෙනි ප්‍රශ්නය. අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ. পায় ගැටෙන ස්ථානය ගැන සතිමත් වෙමින් සක්මන සිදු කරමි. ඔබ වහන්සේ ගැඹුරින් සතිය විමසන්න යයි දුන් උපදෙස් අනුගමනය කරමින් වම් පාය හා දකුණු පාය යන පා දෙකේම පාද ගැටෙන ස්ථානය ගැන හොඳින් විමසිලිමත් වුනිමි. එවිට පාද දෙකේම ඇඟිලි, ලේ වකය හා විලුඹ ගැටෙන විට ඒවා ගැටෙන ස්ථානය හොඳින් නිරීක්ෂණය කළෙමි. එවිට එම ස්ථාන අතින් අතගා බලන්නාක් මෙන් හොඳින් නිරීක්ෂණය විය. පසුව මාහට එයි වෙහෙසකර බවක් දැනුණ නිසා පෙරමෙන් পায় ගැටෙන ස්ථාන කෙරෙහි දැඩි විමසිල්ලෙන් තොරව සතියෙන් සක්මන් කළෙමි. ටික වේලාවකින් නැවත පාද ගැටෙන ස්ථාන ගැන හොඳින් විමසිලිමත් වෙමින් සතියෙන් සක්මන සිදුවේ. මෙය දැන් මාරුවෙන් මාරුවට සිදුවේ. දෙයක් දෙස ලං වී හා ඈතින් බලන විට එහි නිරීක්ෂණය වන දෑ වෙනස් බව ඔබ වහන්සේ කළ දේශනාවද මතක් විය. භාවනාව ඉදිරියට කරගෙන යෑමට උපදෙස් ලබා දෙන සේක්වා. දීර්ඝායු වේවා. තාම ලඟ වෙලා බලනකොටයි ඈත් වෙලා බලනකොට වෙනස් තමයි. උගාක් ලඟ වෙලා බලනකොට තාම ලඟ වෙලා බලන එකම තමයි තියෙන්නේ. ඒ නිසා zoom in කියලා YouTube එකක් තියෙනවා වැඩි කිරීම 10 කියලා එකට දාලා තියෙන්නේ. ඒ ඒකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දෙන්නෙක් පීනුන් තටාකයක පාවෙන මෙට් එක جوړුවක් ඉන්නවා. විශාල හෝටලයක් ගන්න. ඒ දෙන්න ඉඳදී මීටර් 10ක් ඈතට යනවා. දහවරක් 10 ඈතට යනවා. ආයෙත් දහවරක් 10 ඈතට යනවා. එතකොට පේනවා මේ රටක යුරක හෝටලයක් අරින් තමයි මෙයා ඉන්නේ කියලා. ඊට පස්සේ යනකොට යනකොට මුළු රටම පේනවා. ඊට පස්සේ ගියාට පස්සේ මුළු ලෝකෙම පේනවා. ඊට පස්සේ තවත් පස්සට ගියාම සූර්යග්‍රහණලේ එක තියෙන තැන පේනවා. ඊට පස්සේ තවත් චක්‍රවාටකින් බලනකොට විශාල චක්‍රවාටවල මේ පුංචි ලංකාව කියන්නේ නෑ ලෝකේ කියන එකේ මේ දෙන්නේ කියනවා. ඉතින් එතෙන් ගියාමත් පේනවා සූර්යග්‍රහ මණ්ඩලය බලනකොට න්‍යෂ්ටිය තියෙන වටේට ග්‍රහ ලෝක කරකිනා වගේ පේනවා. ඊට පස්සේ ආයෙ පෙන්නලා අර ජෝඩුව අතට ලං කරලා පෙන්නනවා. එතකොට මේ හැමේ තියෙන වේලිච්ච කුඹුරක මඩ පෙවිලා තියෙනා වගේ අත පෙන්වනවා ඊට පස්සේ ඒක ඇතුළට යනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අංශුවකට දැම්මට පස්සේ පරමාණුක හැඩේ සූර්යග්‍රහමණ්ඩලයේ හැඩීම තමයි මැද න්‍යෂ්ටි තියෙන වටේට ඉලෙක්ට්‍රෝන කැරකෙන නිසා උංගාක් ලඟ වෙලා බැලුවත් උංගාක් ඈතට බලත් එකම තමයි තියෙන්නේ. එකම සටහන මේකේ තියෙන්නේ. මැද ඉන්න කට්ටිය තමයි මේ ලංවින් ඈත්widetilde තියෙන්නේ. කෙලවරට ගියාට පස්සේ දෙකේම එකයි තියෙන්නේ. ওই දෙකම බොරුද කියන දන්නෙත් නෑ විද්‍යාඥයෝ කියන දේවල් මෙවුවා. නමුත් හොඳටම ලඟ වෙලා බැලුවත් හොඳටම ඈතට බලත් එකයි. හොඳට ලඟ වෙලා බැලීමට කියනවා රිඩක්ෂනිසම් නැත්නම් විභාග්‍යවාදී කියලා. ඈත් වෙලා බලනකට කියනවා පද්ධතියම දැකීම සමස්තය දැකීම කියලා. ඕනම දෙයක් ওই දෙපැත්තෙම බලන්න. ඔද්දටම ලඟ වෙලා බලන එකයි ඈතිම වෙලා බලන එකයි දෙකම එකයි වෙසිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසායි බුදුරජාණන්සේ මේ ඔක්කොම බලලයි අපිට කියන්නේ එකක් අරගෙන ඒක පිළිබඳ ඉවර වෙන්න බලපන්. එතකොට මුළු සමස්තෙම බැලුවා වගේ. ඉතින් ඒක නිසා দূරේ සන්තිකේ කියලා බැලුම් ක්‍රම දෙකක් තියෙනවා. අජ්ජත් බහිද්දා කියලා බැලුම් ක්‍රම දෙකක් තියෙනවා. අනේ දි කොච්චර බැලුවත් බලන බලන හැම වෙලාවෙම අලුතෙන් තොරතුරක් තියෙනවා. බලන්න ඉන්න බැරි කම්මැලිකම නිසා. ඒකාකාරී නිසා. නිදිමත ගතිය නිසා ඉතින් අපින් ඇතුලේ තියෙන බුබ්බඩකම නිසා අපිට බලන්න බෑ. ඒ නිසා ඒක බලන වෙනුවට මාන්ලි පොන්සේක බලනවා, ගාමිණි පොන්සේක බලනවා. ඉතින් චිත්‍රපටි බල බලයි. ඒකේ දෝෂෙකුත් නෑ ඉතින්. ප්‍රශ්න නෑ බලන්න ඉන්න. නමුත් ඉවරයක් නෑ ඒක. මේක ඉවරයක් තියෙනවා. ඒක නිසා ඇතුල් වෙලා ලං වෙලා බැලීම ඈත් වෙලා බැලීම ඉවර නැති නිසා ඒ ප්‍රශ්නමත් වෙන්නේ. ඔක ඉවරයට බැලුවොත් දෙකැත්තෙම තියෙන එකම සටහන එකම ආකාරය තමයි. මූල ධර්මානුකූලව. හත්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ආරම්භක දිනේ සිට දින හතරක්ම සතිමත් නොවුණු බව දුටිමි. හේතුව ලෙස මා හඳුනාගත්තේ පර්යංකයේදී නවාගෙන සිටින දෙපා වලින් මතුවන දැඩි පීඩාකාරී රළු වේදනා නිසා සිත નિયમિત අරමුණෙහි රඳවා ගැනීමට නොහැකු වූ බවය. කායික වේදනා කොතෙක් තිබුණද අසා ඇති පරිදි නිරයේ වේදනා මීට වඩා අතිශයින්ම වැඩි බැවින් පස්වන දිනේදී දැඩි අදිෂ්ඨානයක් ගත්ෙමි. කුමන වේදනා පැමිණියද නොසෙල්වෙමි. වෙන දෙයක් වුණාදෙන් ආනාපානෙහි රැඳෙමි යන්නයි. ඒ දිනය තුල කිසියම් අස්වැසිල්ලක් ලදිමි. දෙවන පර්යංක පැයේදී එලෙසමගත් උත්සාහයේදී ක්‍රමයෙන් වැසී තිබුණු දෙනෙත් වලට යටින් තවත් පටලයකින් ඇස් තදින් වැසී ගියසේ දැනින. ඇස් ගෙඩි දෙක රවුමක් කැරකී ගියාසේ දැනින. මේ වන විට දොඹකරයකින් විශාල බරක් සෙමින් පහත් වන්නාසේ හිස සෙමින් පහත් වන්නාසේ දැනිනි. ටිකෙන් ටික හුස්ම දැනෙන නොදැනෙන බවට පත්විය. සමහර විට හුස්ම නොවැටෙන්නේ දැයි සිටිනේ. මේ වෙන විට හිස ඊතා තදින් පපුවට බර වී තිබින. කීමට බොහෝ දේ නැත. බලා සිටින දේ තුල ආලෝකය හෝ වෙනත් කිසිවක් නැත. ඇත්තේ අඳුරක් පමණකි. යාන්තමින් ආශ්වාසය ඊතා සුළුවෙන් දැනේ. ප්‍රශ්වාසයත් නැති තරම්ය. මෙලෙස පැය වන්නට ඇත. ඊට පසුව අවස්ථාවලදීද විනාඩි දෙකක් පමණ කාලයකදී මේ తත්වය උදා කරගත හැකි විය. ඒ වන විට කලින් පැවති දැඩි වේදනා පහව ගොස්ය. සමහර විට සුළු වශයෙන් දැනේ. පසුගිය දින දෙක තුන තුලදීම ආශ්වාස ප්‍රශ්වාස මෙලෙස දැකගත හැකි විය. එහෙත් පළමු දිනයට වඩා හුස්ම දැනීම හා සුළුවෙන් දැකගත හැකි විය. එහෙත් දකින දේ වෙනසක් නැත. අත්දැකීම් 1. ආයාසයෙන් කරන ඕනම දෙයක් කලකදී નિરાයාසයෙන් සිදුවේ. යන කියමන සැබෑ වූසේය. දෙක බොහෝ කායික වේදනාවලට සතිය ඊට හොඳ නිර්වින්දන ඖෂධයක් බවය. පාදාභි වන්දනයෙන් යුතුව ඉල්ලා සිටින්නේ අවවාද හා උපදෙස් ලබා දී මා නිවරද කරන ලෙසය. ප්‍රාර්ථනය සෑම සිත් සුවපත් කරනු පිණිස ඔබ වහන්සේ විසින් ගනු ලබන මෙම වෑයම වෙනුවෙන් ඔබ වහන්සේට මා කරන සියලු කුසල්ද බලයෙන් ඊටාම ඉක්මන් භාවයකදී ඊටමත් කෙටි කාලයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ධර්මාබෝධය වේවා. තෙරුවන් සරණයි. මේ සතිය ගුණාගුණ peerෙන්නේ සතිය පිහිටියට පස්සේ. ඒ නිසා ආධුනිකයට ඊටාම අවාසිකර අසාධාරණ විදියට මේක පිටලා තියෙනවා. නිසා මුලදී ලොකු ප්‍රයත්නයක් දාලා කවදා හරි මේක වෙයි කියලා ශ්‍රද්ධාවකින් වීර්යයකින් සත්‍ය පාත්තන්නේ. පවත්තගෙන සතිය පිහිටපු ගමන් කිලෝරක් නැති ප්‍රතිඵල. කිලෝරක් නැති ආනිසංශ පේන්න පටන් ගන්නවා. ලියලා ඉවර කරන්න බැරි තරම් සාහිත්‍ය කෘති එහෙම නැත්නම් කවි චිත්‍ර ඇඳලා පෙන්වන්න දෙනවා. ඉතින් බුදුරජාණන් සවුරුදු 45ක් මේක වින්දා. මිනිස්සුන්ට කතා කරලා උඹලා කරගෙන යන වැඩ කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. Taman ගැන බලපල්ලා. කොච්චර කිව්වත් මිනිස්සු කියනවා බුදුහාමුදුරු කියන දේ පහක් 10ක් අහන්නම්. ඉතුරු පැය 24 23 විනාඩි 50ක්ම අනුන්ගේ වැඩ වෙන බලබලයි. අර අවුන් නැති දේවල් බලනදි කවදාවත් ඕකට තරහ නොයන්න තමයි බුදුචානන්සේ ශාන්ති පාරමිතා පිළිවේ මේ මිනිසුන්ට ඉඩක් ලැබුණොත් අනුන්ගේ සීනි කිරණ එක තමයි කරන්නේ. ගාන්සබා බිස්නස් කරනවා බිස්නස් පාඩු. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. ඒක කියපුවාම හිතෙන්නේ හරිම ආත්මార్థකාමී හරිම පටු එහෙම නැත්නම් සමාජගත නැති එහෙම නැත්නම් ආ මේ තනියම නිවන් දකින්න හදනවා. ඉතින් කවදාද අවබෝධ කෙරුවට පස්සේ ඒක නත් ඕක ලියලා තමයි මැරෙන්නේ. ඕක කියලා තමයි මැරෙන්නේ. තව දහසකුත් එකක් මේකේ ආනිසංස වැටහෙනකොට කෘත්‍ය වෙලා ඉවරයි. ඉතින් එතෙන්ද උනාට පස්සේ යාට බණ කියලා වැඩක් නැහැ. එnde ඉස්සෙල්ලා කෙනෙකුට කියන්න පුළුවන් නම් සද්ධාවෙන් හරි කමන සත්‍යමත්යන්, වීර්යෙන් හරි කමන සත්‍යමත්යන්, ප්‍රඥාවෙන් හරි කමන සත්‍යමත්යන් කියලා උනාට පස්සේ යාගෙන් පොලි ගන්න පුළුවන් කිසි බයක් නැතුව කල්බදු දෙන්න පුළුවන් මේ බිස්නස් එකේදී. නිසා තවදුරටත් මේ ආනිසංස දැක් ගන්නවා සුළුව දිගට යන්න. එතකොට ඒක වැල් පොලි ක්‍රමයට ලොකු ආනිසංස ලබලා දෙයි. අටවෙනි ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේ මා මේ පින්බිමට පැළමි පවුණු පළමු අවස්ථාවය. මීට කලින් පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාමේදී පවත්වන ලද ඔබ වහන්සේගේ වැඩසටහන් කීපයකට සහභාගී වී ඇත්තෙමි. ඒ තුලින් මා සතුටුමත් වීම පිළිබඳ දැනුවත් වී සිටියෙමි. ඒත් මේ වැඩමුළුවට පැමිණිදා පටන් මාගේ සතුටුමත් වීම වැඩි දියුණු වූ බව මට අවබෝධ විය. මා උදේ අවදි වන්නේ අද දවස පුරාම මා සතිමත්ව ගත කරනවා යන අදිටනින් යුතුය. රැයට නිදාගන්නේ මම දැන් නිදාගන්නවා යන සතියෙනි. සමහර අවස්ථාවල සතිය නැති වුණත් නැවත ඊතා ඉක්මනින් සතිමත් භාවය පත්වේ. ආහාර ගැනීමේදී පවා සතිය හොඳින් පිහිටයි. මට හැඟෙන්නේ මුළු ජීවිතයම භාවනාවක් ලෙසයි. මගේ මූලික කමඨහන වන්නේ සක්මණය. සක්මන 1. යටි පතුල පොළවට ස්පර්ශ වන තැනට වැලි පොළවේ හෝ ඕනෑම තැනකට මනාව සතිය පවත්වා ගත හැකිය. එවිට සතර මහා ධාතුන් ගැන මනාව අවබෝධ වේ. පංච උපාදානස්කන්ධය ගැනද අවබෝධ වේ. ඇසට ගැටෙන රූප රූප ලෙසත් වේදනා සංඥා සංකාර විඥාන නාම ලෙසත් මට අවබෝධ වේ. පරියංකය මට පරියංකය යනු කුමක්දයි මනාව අවබෝධ වූයේ මේ වැඩමුළුවට සහභාගී වූවට පසුවය. 1. මම දැන් මෙතන යනුවෙන් සතියෙන් යුතුව වාඩි වී හුස්ම රැල්ල දෙස බලා සිටින විට විටක ආශ්වාස දීර්ඝවත් ප්‍රශ්වාස කෙටිවත් තවත් විටක ප්‍රශ්වාසය දීර්ඝවත් ආශ්වාස කෙටිවත් දැනේ. දෙක ඒ දෙස ටික වේලාවක් බලා සිටින විට ක්‍රමයෙන් හුස්ම රැල්ල සිහින් වී කීප විටක්ම මා හිස් අවකාශයට ඇතුල්වන බව තේරේ. තුන ඒ දෙස ඔහේ බලා සිටින විට තරමක වලාකුළු පාවෙන්නාසේත් ටික වේලාවකින් එය ජලය බවට පත්වී ගංගාවක් ගලන්නාසේත් ක්‍රමයෙන් එයත් වෙනස් වී සුදුවැලි තලාවක් බවට දිස්වේ. ටික වේලාවක් එදෙස බලා සිටින විට නැවත හුස්ම රැල්ල ගොරෝසු වී දැනෙන විට අවම ශබ්ද ඇසෙන නිසා ඇස්සර බැලූ විට විනාඩි 45ක් පමණ ගත වී ඇති බව පෙනුනි. මා ඒ ගැන සිතන විට මට තේරුම් ගියේ සියල්ල ඇති වෙලා පැවතිලා වෙනස් වෙලා නැති වෙලා යන බවකි. කිසිවක් ඇති බවට නැති බවක් මට වැටහුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් මාහට උපදෙස් ලබා දෙන ලෙසට ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටින්නෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි. තෙරුවන් සරණයි. මේ විදිහට මේ සතිය කියන තන්දර්භේ නැත්නම් මේ චෛතසිකය අවබෝධ කරලා ලබන මේ අත්දැකීම කාට හරි කියලා දෙන දවසක ඒකේන ඒක වටහා ගන්නකොට එන සතිය ඒ සතුට පුදුමාකාර මේ විශ්වගත දෙයක්. සතිපාසලේ උගන්වන හැම කෙනාටම සත්ත පහක්වත් ගෙවන්නේ බැන බැන වැඩ ගන්නවා. මේ මිනිස්සු පුදුම සතුටකින් ජීවත් වෙනවා. තව එක්කිනෙකුට කියලා දෙන්න පුළුවන් උනා කියලා. කොච්චරම තමයි මම ඉගෙන ගත්ත ක්‍රමෙම තමයි ওই පටන් ගන්න එක විතරයි කියන්නේ. ওই වැඩි පද ගහන්න හදනකොට ඒ කියන්නේ හොඳටම සර්පයාගේ වලිගෙන් අල්ලලා. නිකම් මට සත්‍යමත් වෙන්න පුළුවන් අච්චරයි. ඒක කියලා දෙන මිනිස්සු මටත් ස්තුති කරනවා. මම පොඩි ආදායම් බද්දක් ගන්න මිසක මම වැඩි ගන්න අනේලෝ උඹ ආගෙන කාපා. ඒක ඇබ්බැහියක්. කුඩු ගහන මිනිස්සු අතර එකෙක් නැගිටලා කුඩු ගහන එකට කියලා දෙනවා. එහෙම නැත්නම් බිලිකා දින මිනිස්සු අතර එකෙක් නැගිටලා බිලිකාවට කතා කරනවා. ගුරුවරු අතර ඒගොල්ලෝ අවුල් කරගත්තාට පස්සේ ඒගොල්ලන් එක්ක නැගිටලා කියන මේ ගුරු වෘත්තිය ගැන කතා කරනවා. හිතා ගන්න බෑ හැම වෘත්තියටම අපි දන්න මේ පොඩ්ඩේ වටිනාකම තේරෙන්නේ කාට හරි එක පොඩ්ඩක් බෙදා හදාගත්තා. මම මේ කර්මස්ථානාචාර්ය වෙන්න කියනව නෙවෙයි. අන්ධහැර පාණ්ඩ යනවා කියනක ওই මහා ලොකු දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. හැම කෙනෙක් ගාම තියෙන එක. ඒකට කරන්නේ අපි තිංගලෙන් කියන්නේ උත්ප්‍රේරණය කරනවා කිය. කැටලිටි කැටලිටික් ඉෆෙක්ට් එක. අර පොඩ්ඩක් කියන උඹලගේ තියෙන එක මේ මහා ලොකුට හිතන්න යන්න එපා. ඔච්චරමයි කියලා කාටද කියලා දෙන්න හදන. දන්නේ නැති කෙනෙකුට. ඒ මනුස්සයා මුස්ලිම් වෙන්න වෙන්න, කතෝලික වෙන්න වෙන්න, පුංචි වෙන්න වෙන්න, ඈත් වෙන්න වෙන්න පුදුමාකාර සතුටක් තියෙනවා. බුදුහාමුදුර කොච්චර සතුටින් ජීවත් වෙන්නේ නැද්ද? කදාකවත් නැතිවිච්ච ලෝකයකට ඇවිල්ලා මේක පිහිටුවලා තියලා මාර්යා එහෙන් ටිට්ටු ටැඩ් දෙනවා ෆයිට් එක. හසිවන පිරිසක්ම ඇති කරලා සැනසෙන්න තියලා මුන්නාසි පින්නම් පෑ. ඒ නිසා ඕකේ සතුට ගොඩක් එන්නේ ඒ හදා බෙදා ගන්නකොට. මේ ථේරවාද සාසන කියන්නේ එච්චරයි. ඒක නිමි પરම්පරාව වෙන්න දෙන්න එපා. ඔය දන්න ටිකත් හොඳටම අගේ කරන්න. දන්න කෙනෙකුට උණු විටට උණු ටිකක් දෙන්නා වගේ කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්නට උත්තර වෙච්චරයි ඒ කායන මාර්ගය බලව කොයි එක කෙරුවත් ගන්න මේකෙන් පොඩ්ඩක් කාලා බලපන් කියලා දීපු එක එකටවත් වැරදිලා නැහැ. දැන් ඒ දවස්වල ලොකු රිසර්ච් එකක් යනවා side effects and after effects of mindfulness කියලා. මේ සතිය සහ සතිය වඩන්න ගියාම ඒක පසු ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවද මොනවාක්වත්. එහෙම නැත්නම් නරක ප්‍රතිඵල තියෙනවද කියලා. විශාල ආందోලනයක් තියෙනවා. මේ ලෑස්ති නැති මනුස්සයෙකුට සතිය දුන්නාම ඒක අනා ගන්නවයි කියන්නේ. ඉතින් ලෑස්ති නැති මනුස්සයෙකුට සතිය නෙවෙයි පිහියක් දුන්නත් අනා ගන්න. ඒක මේ සතිය වගේ කියන්න ඕනේ නැහැ. ඉතින් කට්ටිය අහනවා ඇයි මේ බය නැතුව සතිය උගන්වන්නේ කියලා. මට උගන්වපු ධම්මික ආමසොත් කියනවා භයානක වැඩක් මේ විපස්සනා උගන්වන එක මං අයින් උනායි කියලා. මම කොහොමද නම් අයින් වෙන්නේ. මට මේ කිසිම අපහසුකමක් තේරෙන්නේ නැහැ. අනාගත කට්ටිය අනාගත ඉතින් කොහොමද තනගන්නවද? මේ සතිය බය නැතුව යාළුවාට දෙන්න පුළුවන්, නෑදෑයින් දෙන්න පුළුවන්, හතුරට දෙන්න පුළුවන්, කුඩු කාටද දෙන්න පුළුවන්, පිළිකා කාටද දෙන්න පුළුවන්, බාලප්‍රද කාටද දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට දෙන්න. ඒ ජොලිය තියෙන්නේ තව එක්කෙනෙක් මේක රංකිටි කට කා ගන්නවා දකින්නකොට මේ මේ නැති වෙනවයි කියන සාසනයක එහෙම නැත්නම් මේ පිරිනවයි කියන මේ ලෝකෙක මේ තරම් තාක්ෂණයේ මිනිස්සු කාබාසිනිය කරන ලෝකෙක මේක පැතිරෙන සතුට දැක්කහම ওই මිනිස්සු නරක හොයන මිනිහට නරක පෙන්වන්නට සතියදා හොඳ හොයන මිනිහට ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ට මේක අවබෝධ කරගත්තාම ඇති සතුට පොඩ්ඩක් බලලා මේක කොහොම හරි කාට හරි බහතෝරලා දුන්නොත් කොච්චර අභ්‍යන්තර බාහිර සාසනික සේවාවක් වෙනවද කියලා සතුටු වෙමු අපි අයින් ගා ප්‍රශ්නයක. 9 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් හෙටින් භාවනා වැඩසටහන නිමා කර මෙම ආයතනයෙන් එළියට යමි. එහෙත් කලක පටන් සාමාන්‍ය ජීවිතයේදී එනම් වාහනයක් එළවන විට සිත සතිමත් වීමටත් සමාධිමත් වීමටත් පටන්ගෙන ඇත. වාහනය එළවන විට එය සාමාන්‍ය වේගයකින් පවත්වාගෙන යන විට යම් දුරකදී සිත සාමාන්‍ය පරිබාහිර අරමුණු වලින් බැහැර යන විට දුර තියා බාධාවන් හෝ බාධා කරන යමක් දුටුවිට වේගය පාලනය කිරීමට සතිය පිහිටුවා නැවත බාධා අඩුවන විට සාමාන්‍ය වේගයකින් ගමන යයි. එමෙන්ම බාධා නැති විට යම් කිසි වේගයකින් යන විට පාරේ පෙනෙන සියල්ල යම් දුරකට දුරස් වී මම තනි පුද්ගලයෙකුට බවට පත්වී මම දැන් වාහනය එලවනවා. එමෙන්ම මම පිටත සිට මාව නිරීක්ෂණය කරනවා වැනි යමක් මට සිතේ. මෙම తত্ত্বය විස්තර කිරීම වැරදි නම් සමා වී මාහට සාමාන්‍ය ජීවිතයේදී සතිය පවත්වා ගැනීමට උපදෙස් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් අවබෝධය මේ ආත්මයේදීම ලැබේවා. සාමාන්‍ය විදිහට මොකටද යන්නේ අප්පා මේ රත්තරන් තැන ඉඳලා කක්ක කොටට යන්නේ මොකටද එතන ගිහලා ආය කක්ක හොදන හැටි කියලා දෙන්න ඕනේ මම රෙක්සොන සබන් ගාවන්, නල්ලයි සබන් ගාවන්, ලක්ෂ සබන් ගාවන් කියලා කෝක හිටියක් කක්ක කක්කම තමයි. ආයේ දෙකක් නැහැ. ගියත් නම් ගොඩ ගන්න බෑ කොයිය. ඒ බුරුම පන්සිංශ කියනවා මේ ඔය කියන தත්තෙට චෝෆර් ඩ්‍රිවන් කා කියලා. වෘත්තියේම ඩ්‍රයිවර් කෙනෙක් කෙලවද්දි තමයි මේ සීට් එකේ ඉන්නවනම් ඩ්‍රයිවර් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් මට උනා බුදියන් ඉන්න පුළුවන් මට නැත්නම් පාරේ බලන්න පුළුවන් ඒක තමයි තමන්ම ඩ්‍රයිව් කරනවා. ඒ තරම්ම විශ්වාසයි සතිය වැඩ. චෝපර් ඩ්‍රිවන් කා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය. තමන්ගේ සීල කෘත්‍ය සාධනය කරන්නා වූ මහයමති කෙනෙක් වගේ තමයි සතිය. එයා ඉදෙනපත් වෙනකන් ඉතින් අපි පහඳින්න වෙනවා. කෙරුවට පස්සේ ඔක්කොම හොයලා බලලා කරනවා. ඒ කවුරක හිතන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ඒකට පුද්ගලික හමුදාවක් තියන්න වෙයි, අතවට පයට වැඩකාරයෝ තියන්න වෙයි, ටෙලිවිෂන් කැමරා හයි කරන්න වෙයි, මොනක්වත්ම ඕනේ නැහැ සියල්ලම කරදේ. එහෙම කර දෙන කෙනෙක් අම්මාගේවත් ලැබෙන්නේ නැහැ අපිට තාත්තගෙන් ලැබෙන්නේ නැහැ ගුරුවරගෙන් ලැබෙන්නේ නැහැ බුදුහාමරගෙන් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන්සේ එහෙම බාර ගන්න කෙනෙක් නෙවෙයි. බුදුරජාණන්සේ කියනවා මේ සියල්ල කර දෙන මේ කල්යාණ මිත්‍යා පණ යන්න ඉස්සෙල්ලා, ළඩ වෙන්න ඉස්සෙල්ලා, මැරෙන්න ඉස්සෙල්ලා, වයසට යන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් මෙයා යාළු කරගනින්. එතකොට මරණ මොහොතේදී අත නැරී ඉන්නේ යාළුවෙක්. ඥානපෝණික ස්වාමීන් වහන්සේ කියනවා හැම චෛතසිකෙම චපලයි, වංචනිකයි, ෂටයි නම සතිය පුදුම විශ්වසනීයයි. කවදාවත් අතහැරලා යන්නේ. විශේෂයෙන්ම කරදරයකදී අතහරින්නේ නැහැ. ඉතින් අපි අපි මේ කරදරයක් වෙනකන් ඉන්නවා මේ පාඩම ඉගෙන ගන්න. ඒ නිසා පුළුවන් නම් කරදරකම් කටළු වෙන්නේ ඉස්සෙල්ලා මේ සබ්බකිච්ච සාධාරණ තීළු කෘත්‍ය සාදා දෙන්නා වූ මේ මහැමතිවරය යාලු කරගන්න. ඔය අනික් ගන්ධබා බිස්නස් පොඩ්ඩක් නතර කරා. 10 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවට සුළු කාලයක් යෙදවීමත් ආනාපාන සතියට කලක් පුහුණු කළමුත් නින්දට වැටීමෙන් මන්දෝත්සාහීව සිටි මාහට නිස්සරණ වනයට ඒමට ලැබීමේ වාග්ය හා අඩුපාඩු අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වුනි. සෑම දෙයක්ම සතිය පවත්වා ගැනීමේ අගය වටහා ගනිමි. සක්මනට මෙතෙක් ලැබූ කමඨහන් සුද්ධ කිරීමේදී ලැබූ පැහැදිලි කිරීමද අකණ්ඩව බොහෝ කාලයක් වැලිමලුවේ ලනු පැදුර මත ටයිල් පොළව මත කළ සක්මන කෙරෙහි දැක් වූ සතිමත් භාවය නිසා යටිපතුලේ එක් එක් ස්ථානයට එක් එක් පියවරේදී දැනෙන තද මෘදු උණුසුම් සිසිල් සැහැල්ලු ධර්මතාවයන් කෙරෙහි සතිමත් වීමි. ධාතු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස ශරීර ස්කන්ධය ඉදිරියට ඇදී යනවා මිස සක්මන් කරන්නෙකු නොමැති බව ප්‍රත්‍යක්ෂය. පර්යාංකය. දින ගානක පුහුණුවකින් පසුව නිින්ද ගැනද සතිමත් වීමෙන් පසු තෙරුවන් ගුණ සිහි කරමින් සතිමත් බවට අකණ්ඩව සිටීමේ අදිෂ්ඨානයෙන් යුතුව පර්යංකයේ හොඳින් සැකසී නාසාපුඩු විවරයේ හුස්ම රැල්ල වැදීමට අවධානය යොමු විය. ආශ්වාස ප්‍රාශ්වාසයේ වරින් වර වම දකුණ නාස්පුඩු අතරින් මාරුවෙන් මාරුවටත් වරක දෙකින්ම එකවරටත් කෙරෙන බවක් ආශ්වාසයට වඩා ප්‍රශ්වාස රැල්ලේ උණුසුම සුළු වැඩිවීමක් සහිත බවත් නිරීක්ෂණය විය. ආශ්වාස ප්‍රාශ්වාසයේ මුල මැද අග වෙත සක්මන් සතිමත් වන විට ඒ ක්‍රියාවලි දෙක අතර මොහතක නැවතුමක් අත්විඳෙමි. හුස්ම සංසිඳෙන්න යන ආකාරය අත්දකිමින් සිටින විට ගතසිත සැහැල්ලු වී ප්‍රසාද ජනක තත්වයක් ඇති වුනි. ටික වේලාවක් ගතවන විට එකවරම ප්‍රභාෂවර ගතියක් වචනයෙන් විස්තර කොළ නොහැකි සොම්නස් භාවයක් දැනුනි. ඒ ෂණය ඊට ආස්වාදනීයයි. සුළු වේලාවක් එහිම රැඳුනි. ඒ සහිතුයි අපි තානර සීහෝ. ගාථා පදය සිහියට නැගුනි. සිතුවිලි එන්නට පටන් ගත්තා නේද කියා සිතුනි. සොම්නස් චිත්තක්ෂණ විශාල සංඛ්‍යාවක් පසුබසින්නට ඇත. හුස්ම ඊතා සිහින්න උස් පහත් වෙමින් පවසි. එක්වරම හිස පිටුපස කිටි කිටි ගාන්නක් වෙන් සංවේදනා දැනුනි. හුස්ම රැල්ල නාසා විවරයේ ස්පර්ශ වීම ගැන දිගටම සතිමත් උනේමි. කාලයත් සමග ශරීරය බිමට බර වෙන බවක් දැනුනි. හුස්ම කෙරෙහි සතිය ගැන අවධානයෙන් සිටියෙමි. ශරීරය බිමටම බරවන බවක් දැනේ. අවදියෙන් සිටිමි. ශරීරය තදවන බවක් දැනේ. ශරීරයේ ඇතුළත එහා මෙහා විසිරී යනවා මෙන් අත්දැකීමින්ම ටික වේලාවක් ගත විය. පාර්යංකයෙන් නැගිටීමට සිතන විට කාලයද පසු වී තිබිනි. ස්වාමින් වහන්සේ සතිය පැවැත්වීමේ දිගටම කරගෙන යාමට දුන් උපදෙස් පිළිපදිමින් ඊළඟ පර්යංකයටද සත්සිත යොදවමි. හුස්ම සංසිඳීම සමගම ශරීරයේ සැහැල්ලු වීමද තරමක් වේලාවකට පසු ශරීරය පසුපසට බර වී යාමද අවදියෙන් අත්විඳිමින් හුස්ම ස්පර්ශය කෙරෙහි සතිමත් වීමි. මේ පර්යංකයේදී වරින් වල සිතුවිලි ඇතිවීමත් නැතිවීමත් ප්‍රකට විය. දනහිසේ වේදනාවක් ඇති වූවත් හුස්ම මත සතිය රඳවා ගැනීමට උත්සාහ කළෙමි. වේදනාව කෙමෙන් තුනී විය. අත්දැකීම් රාශියකි. එක එකට වේගයෙන් වෙනස් වන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ විය. වන්දනීය වූ පූජනීය වූ ස්වාමින් වහන්සේ. නිර්මල ශ්‍රී සද්ධර්මයේ ලොවට නිවැරදිව පියවරෙන් පියවරට निराවරණය කර දෙන ස්වාමින් වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵල නෙලා ගැනීමට බොහෝ දෙනෙක් වාසනාවන්ත වේ. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. ඔය නින්දට අවදි වෙන අවස්ථාව තමයි ඉතින් විශ්වාස විශ්වාස කරන තරම් උද්දාමයකටපත් වෙන්නේ. ඒක ඉතින් 100%ක්ම නැති වෙන නින්ද කියෝ. නින්ද කියලා කියන්නේ කිසිම කරදරයක් ලෙඩක් නැති තත්ත්වය. ඉතින් ඒකට අවදි වෙනවා කියලා කියන්නේ වෙන ස්වර්ගයක් ඕනේ ඒකට උපක්‍රම කායින්වත් අහන්න එපා. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ කෘත්‍යය. ඒක Taman දැනගන්න ඕනේ මේ මේ එන්න හදන නින්දටයි ඔන්න ඕකට අවදින් හිටපන්. උතුර ලෝකේ ප්‍රශ්න ඔක්කොමත් විසඳිලා. කාම ප්‍රශ්නත් වෙන්නලා, කාම සංඥා ප්‍රශ්නත් වෙන්නලා, රූපත් වෙන්නලා, රූප සංඥාත් කියලා බුද්ධි විඳපල්ලා. මේ බුද්ධි විඳින්න නැතු බුදිය ගත්තොත් බුදු වෙන්න පුළුවන් වේද? බුදිය ගත්තොත් බුදියන්න බෑ, බුදු වෙන්න බෑ, බුදු වුණොත් බුදිය ගන්න බෑ. ළඟ ළඟ තියෙන. ඔය දෙකම තියෙන බාහන මධ්‍යස්ථානේ විතරයි. ඒකයි මේ කට්ටිය උඹ බාහන මධ්‍යස්ථාන හදන්නේ. උඹ දෙනෙක් හද කරන බුදියනවා. ඒකට අවදි වුණා නම් බුදු වෙනවා. අහන්න එපා, ඊයල්ලෙලල්ලා. ඉච්චරයි කියට දෙන්නේ. ඉතින් මේ ඒක තමයි විස්තර කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒක මේ දඹදිව යන්න ඕනේ, මෛත්‍රී බුදුහාමර එන්න ඕනේ. අරයා බලක් කළා තියෙනවා, මෙයා බලක් කතා දෙකක් නැව නිින්ද යාගෙන එනකොට හොඳට බලන්න. ඒකට අවදි වුණා නම් සියලු සම්පත්තිය එතන තියෙනවා. ඉතින් සා නාකින්ට යතිම් බන්නකොට ලේසි වැඩේ. එක පැත්තකින්. ඇයි කිව්වට අහන්නේ නැහැ. මොන જાතියෙන්වත් අහන්නේ මොනවත් කරන්න බැරි ඉඳ යනවනේ කියලා කියන. ඒ කියන්නේ මොනවා කෙරුවත් බුදු වෙනවා අයිය. මන කරදරේ බුදු වෙයි. බුදු වුණොත් ඉවරයි වැඩේ. ඒ නිසා මේකට අවදි වෙනවා කියන එක නම් කල යුත්තේ. ඒකට ක්‍රමසාවිදි හොයන්න. 11 වෙනි ප්‍රශ්නය අතිගරු ස්වාමින් වහන්සේ මාගේ තුන්වෙනි කමඨහන් විස්තරය. මේ අද දින සක්මණින් ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කරමි. ලනුපැඳුරේ ගැට පාදයේ විලුඹේ සිට ඇඟිලි කෙලවර තෙක් ස්පර්ශ වෙමින් පාදය මෙන්ම කය ඉදිරියට ඇදී යයි. ඒ බව දැන හැඳිනගෙන තව තවත් යාමේදී කය නොයෙක් ක්‍රියාවලියන්හි යෙදෙමින් ඇති බව කම්පන චංචල වලින් හැඟේ. මේ වන විට කය ඇවිස්සුණු මීමැසි පොදියක් මෙනි. එම ක්‍රියා සඳහා පිටතින් ආහාර ජලය වාතය අවශ්‍ය බව සිතින් හඟවයි. කලින් මා නාම රූප ලෙස සිත හා කය ලෙස දැන සිටියත් දැක නොසිටියෙමි. රූප සඳහා නාමත් නාම සඳහා රූපත් නැතිවම බැරි බව අඳුනා ගනිමි. රූපවල ඇතිවන ක්‍රියාවලි හඳුනාගන්නේ පුද්ගලයෙක් විසින් නොවේ. ඒ සමගම ඇතිවන නාම ධර්ම වලිනි. මෙසේ හටගන්නා නාම රූපද ෂණයක් පාසා බිඳමින් නැවත ඇති වෙමින් පවතී. ජීවත් වීම එයයි. එයට සත්වයේක් පුද්ගලයෙක් හෝ මැදිහත් වීමක් නැත. එය හුදු මායාවක් පමණක් බව හේතු වේ. ස්වාමින් වහන්සේ මේ ගැන අදහස් දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තියෙන රූප අධිතාක් කල වෙලට භාවනා කරන්න ඕනේ දුක දෙන්නේ නම් කරන ලද රූප විතරයි. නම් කරන්නේ නැති රූප කිසි දෙකින් කරදරයක් වෙන්නේ නැහැ භාවනා කරන්න ඕනෙත් නැහැ. නම් කරන්නේ තණ්හාව නිසායි. උල්සාමේ තියෙන කොහිදෝ තියෙන ලන්දක් යම් ප්‍රමාණයක් මගේ කියලා නම් කිරුවොත් ඒ ප්‍රමාණයක් දුක් ඒ ඇතුළේ විතරයි නාම රූප තියෙනින් ඒ පිට තියෙන රූප වලට නාමයක් දාන්න දෙයක් නැහැ. නාමයක් නැත්නම් දුකක් එන්නේ නැහැ. භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා නම් දාපු අයට තමයි ආපහු ඇදලා ගන්න වෙන්නේ. එතන විතරයි නාම රූප තියෙන්නේ. තකදිරුක වැඩන ලොකු නාම රූප තියෙනවා. තකදිරුක නැත්තම් මේ කියපු දේ මම මතක නැහැ. එනම් කරලා නැහැ. ඉතින් ඒකට කියනවා මේ භයානක රෝගයක් ඇවිල්ලා තියෙනවා මතක නැති වෙන රෝගය. ඉතින් බේත් බොනවා. ගිහිල්ලා මේ ඩිමෙන්ෂියා ඉන්නේ. නැත්නම් ගිඩිනස් ඇවිල්ලා. එහෙම නැත්නම් අල්සයිමර් ඇවිල්ලා. ඉතින් කට්ටිය පොලිමේ කියලා බීජිවාම ආයෙත් අර පණ ලෙඩේ අරන් ගෙනත් දෙනවා දොස්තර මාතුරු සෑහෙන ගාණක් ගන්නවා හැබැයි. එතකොට ඔක්කොම මතකයි අල්ලපු ගෙදර පරට්ටි මතක් වෙනවා ඔක්කොම මතක්. අර මතක නැති වෙන <laughs> මොකක්ද දුකක් නැහැ. ඒක තමයි ওই කචල් එක මේ උඟ දෙනකොට ඒක තමයි ප්‍රශ්න තියෙන්නේ. මේ හිස් තැන විවේකී හම්බෙච්චාම ඒක නැති කරගන්න ක්‍රමයක් අහනවා. අර කක්ක පැකට් එකක් ගන්න දින හොඳ සුපර් මාකට් එකක් වයින්. ඒක තමයි නාම රූප කියන්නේ. මොනම දෙයක් හරි නම් කෙරුවනම් ඒ නම් කරපු රූප ටික අපිට වග වෙන්න වෙනවා. ඒ තරම් දුරට සංසාරේ දුක තියෙනවා. ප්‍රකාශය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මාහට හැඟෙන දේ ඊටාම කෙටියෙන් මෙසේ ලියමි. සතිය වනාහි බෝවන රෝගයකි. සතිය නැමැති මෙම රෝගය බෝනොවි සිටීමට නම් කලබලය වද මද සිහිය වාචාලකම නැමැති ලක්ෂණ ඇති කළ ගත යුතුය. සතිය නැමැති උතුම් ගුණධර්මයේ බෝවීට බෝවීමට නම් මනා සිහිනුවන, නිශ්ශබ්දතාවය, සෙමෙන් නැමැති ලක්ෂණ ඇති කළ ගත යුතුය. සතිය නැමැති ගුණධර්මයේ අතුපතර විහිදී ගිය වෘක්ෂයක්සේ බෝකලගත් විට මේ ලොව මෙන්ම පරලොවද සුවසේ ගත කළ හැක. අපහට නිරන්තරයෙන් යා යුතු නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා අවවාද අනුශාසනා කරන ඔබ වහන්සේ ඇතුළු මෙම නිස්සරණ වනයේ වැඩ කරන සියලුම ස්වාමින් වහන්සේලාට මෙම ආත්ම භවය තුලදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. ඌව පැත්තක තියලා සතිය වැඩුවා නම් හරි හැබැයි. ඕවා ලියන්න ගියාම ඔගේ අඩුපාඩු වෙන්නයි සතිය කියන එක කොහොමඩක්වත් නිර්වචනය කරන්න බෑ. කොලයකට දාපු ගමන් ඒක අඩු කුලයට වැටෙනවා. අව탁සීරුවට වැටෙනවා. ඉතින් අර සතුට එනකොට අමාරු ධර්මයේ සතුටක් වෙනද ලියන්න හිතෙන හොම්බට දෙයක් දමලා ඉන්න හිතනවා. ඉතින් සාධාරණයි. නමුත් සතිය කියන එක මොනම තාලෙන්වත් එහෙම අමාරුයි කියන්නේ ඒ තරම්ම විචිත්‍ර ධර්මයක්. ඒ තරම්ම ඉක්මනට විපරිණාමයටපත් වෙන දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ඒක බුද්ධි විඳින්න. බුද්ධි විඳිනකොට නොලිව්වත් නොකිව්වත් ළඟ ඉන්න අයට තේරෙනවා. මේ මනුස්සයා මේ ඉන්නේ ඒ සතිය කියලා. ඒකයි ඒ බෝ වෙන ලෝකේ. දහම් ගැටලුව තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස. ඊයේ බණ දේශනාවදී ඔබ වහන්සේ දේශනා කළ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානවලට ගොස් විපස්සනාවට හැරෙන්න පුළුවන් කියා. උපේක්ෂාවේදී විපස්සනාවට හැරෙන්න උපේක්ෂාවෙන් බැසද. උපේක්ෂාවේ සිටගෙනමද මට පැහැදිලි නැත. එසේ විපස්සනාවට හැරෙන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද බැගෑවත්ව අයද සිටිමි. මා පරණ යෝගිනියක් වූවත් පසුගිය වසර 3ක කාලය තුල මට ඇති වූ බරපතල බාධක නිසා නිස්සරණ වනයේ වැඩසටහන් වලටවත් ඒමට නොහැකි විය. මා කල යුතු දෙය හරිහැටි වැටහීමක් නැති නිසා මා මෙසේ අයද සිටින්නේ. ඔබ වහන්සේ ලෝකයාට කරන මෙහෙය සඳහා අවශ්‍ය තිර ජීවනය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ධ්‍යාන මාර්ගයේ 17 පොලක විපස්සනාට හැරෙන්න පුළුවන්. ඒ ඥානරම ස්වාමීන් වහන්සේ මතු කළ දීලා තියෙනවා. ඒකේ ආර්යමන් සංදේ විදිහට චතුත් අධ්‍යානේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ විපස්සනාට හරවණමයි කියලා කියන්නේ මේ ධ්‍යාන පිළිවන් තියෙන ආසාව අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් සලකන. එතකොට ආයි ධ්‍යාන එළවල යන්නේ ඒකේ ආසාව තියෙන තාක්කල් විපස්සනා කරන්නේ නැහැ. ඒකට සමතේ ඇණයක් වෙනවා, කරදරයක් වෙනවා. ඕක ලැබුවත් හුස්ම දිහා බැලුවා වගේම තමයි. ඒකට තියෙන ආධාවත් අයින් කරගත්තාම විපස්සනා තමයි. ඒ නිසා ධ්‍යාන එකකවත් බාධාවක් නැහැ. මේ වගේ ලොකු දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන එක නා තමයි මේ හඳ වැටෙනකන් ඉන්නවා වගේ. වැටුණාට පස්සේ කාලා බැලුවාම ඇඹුල් කියන එක නා තමයි. ඉච්චර තමයි කියන්නේ මේ ගොරකපොල් එකෙන් ගහපු නිසා ඇටිච් එක කක්කා බලනකොට කක්කා ගොඩක් කාලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඇඹුලයි. දන්නවනම් මේ හඳ නෙවෙයි කාලා තියෙන කියලා ධ්‍යාන ලැබුව අයටත් ඔච්චරම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඕන ධ්‍යාන ලැබෙන්න ඉස්සෙල්ලා ධ්‍යාන ලැබුණාට පස්සේ ධ්‍යානෙදී ධ්‍යානදී නම් බෑනේ. ඒ හැම දෙයක්ම විපස්සනා කරන්න පුළුවන් හතියෙටම අනපන විපස්සනා කරනවා වගේ. ඒ කරන දෙයට ප්‍රේම කරන තාක්කල් විපස්සනා වෙන්නේ නැහැ. ලැබපු දේවල් වලට ප්‍රේම කරන තාක්කල් ඒව අපිට අපි වාල් භාවයටපත් කරනවා. උපයාගත්ත දේ අතහරින්න ඕන. දිනු රට හැරපියා යන රජ කුසේ ඒක නිසා විපස්සනා ධ්‍යාන විපස්සනා කරනවායි කියලා කියන්නේ ඒ ධ්‍යාන පිළිබඳව තියෙන ආශාව අනිත්‍ය පිණිස දුක පිණිස අනාත්ම පිණිස ඉන්නවා කියලා බලන එකයි. නැත්නම් ත්‍රිලක්ෂණයට දාලා බලන එකයි කරන්නේ. අදට નિયમિત ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපිට තියෙනවා විනාඩි 45ක් විතර කාලයක් සක්මන් භාවනාවට දෙලියෙත් ඉන්න පුළුවන් වෙයි පායනවා. අපි තුනට එකතු වෙනවා නැවත පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි